بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් الحمد لله الذي أنزل على عبده الكتاب ولم يجعل له عوجا قيما لينذر بأسا شديدا من لدنه ويبشر المؤمنين الذين يعملون الصالحات الذين يعملون الصالحات أن لهم أجرا حسنا ماكثين فيه أبداً وينذر الذين قالوا اتخذ الله ولدا ما لهم به من علم ولا لآبائهم كبرت كلمة تخرج من أفواههم إن يقولون إلا كذبا සියලු ප්‍රශංසා අල්ලාහටමය. ඔහු තම ගැත්තා වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. ඔහු එහි කිසිම විකෘති බවක් නොතැබුවේය. ප්‍රතික්ෂේප කරන අයට ඔහුගේ දැඩි දඩුවම ගැන අනතුරු ඇඟවීම පිණිසද යහකම් කරන විශ්වාසකයින්ට ඔවුන්ට ඉස්තරම් ආනිශංස තිබෙන්නේ යයි සුභාරංචි දෙනු පිණිසද එහි සියලු දෑ ඍජු ලෙස කෙලින් පවසයි. ඔව්හු එහි ආනිශංස සදාකල් භුක්ති විඳಿತಿ. තවද අල්ලාහ් පුතෙකු ගත්තේ යයි පවසන අයට අවවාද කරනු පිණිසද ඔවුන්ට හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන්ට හෝ ඒ කීම ගැන කිසිම දැනුමක් නැත. ඊතා නපුරුය. ඔවුන්ගේ මුවින් පිටවන වදන. ඔව්හු බොරුවක් මිස නොකියති. فلعلك باخع نفسك على آثارهم إن لم يؤمنوا بهذا الحديث أسفا إنا جعلنا ما على الأرض زينة لها لنبلوهم أيهم أحسن عملا وإنا لجاعلون ما عليها صعيدا جرزا أم حسبت أن أصحاب الكهف والرقيم كانوا من آياتنا عجبا إذ أوى الفتية إلى الكهف فقالوا ربنا آتنا من لدنك رحمة وهيئ لنا, وهيئ لنا من أمرنا رشدا فضربنا على آذانهم في الكهف سنين عددا ثم بعثناهم لنعلم أي الحزبين أحصى لما لبثوا أمدا නබි මුහම්මද් ඔවුන් මෙම පණිවිඩය එනම් කුර්ආනය විශ්වාස නොකරන්නේ නම් ඔවුන් වෙනුවෙන් ඇතැම් විට නුඹ ශෝකයෙන් නුඹටම හිංසා කළේ වන්නේය. ඔවුන් අතුරින් කවරෙකු යහකම් කිරීමෙහි ඊටා හොඳදැයි අප ඔවුන් පරීක්ෂා කිරීම පිණිස සැබවින්ම අපි මහ පොළොවේහි ඇති සියලු දෑ ඊට අලංකාරය කළෙමු. තවද අවසානයේදී එහි ඇති සියලු දෑ මුඩු තැනි තලාවක් බවට සැබවින්ම අපි පත් කරන්නෙමු. ගල් ගුහාවේ නිදන්නන් වූ සහායකයින් සෙල්ලිපි දරන්නන්ද අපගේ අරුම පුදුම සංඥායයි නබි මුහම්මද් නුඹ සලකනවාද තරුණයින් කීප දෙනා ගල් ගුහාවෙහි ආරක්ෂාව පතා රැඳී සිටි අවස්ථාවේදී අපගේ පරමාධිපති ආනනි අපට ඔබගේ දයාව දෙනු මැනව. තවද අපේ දුෂ්කරතාවෙන් ගොඩ ඒමට අපගේ තත්වයෙන් අපට නිවැරදි මඟ පෙන්වනු මැනවයි. ඔව්හු කීහ. එවිට අපි ගුහාවෙහි අවුරුදු ගණනාවක් ඔවුන්ගේ කන් මත හස්මුදු එබුවෙමු. එනම් ඔවුන් නින්දටපත් කලෙමු. පසුව දෙපක්ෂයෙන් කවරෙකු ඔවුන් එහි සිටි කාලය ගැන ඊට හොඳින් ගණනය කළේදයි අප දැනගනු පිණිස අපි ඔවුන් පිබිදුවෙමු. نحن نقص عليك نبأهم بالحق إنهم فتية آمنوا بربهم وزدناهم هدى وربطنا على قلوبهم إذ قاموا فقالوا ربنا رب السماوات والأرض فقالوا ربنا رب السماوات والأرض لن ندعو من دونه إلها لقد قلنا إذا شططا هؤلاء قوم اتخذوا من دونه آلهة لولا يأتون عليهم بسلطان بين فمن أظلم ممن افترى على الله كذبا අපි නුඹට ඔවුන්ගේ වෘතාන්තය සත්‍යයෙන් පවසන්නෙමු. සැබවින්ම ඔවුහු තම පරමාධිපති කෙරෙහි විශ්වාසය තැබූ තරුණයෝය. තවද අපි ඔවුන්ට යහමඟ වර්ධනය කළෙමු. තවද ඔවුන් නැගිට සිට අපගේ පරමාධිපති අහස්වල සහ මහ පොළොවේ පරමාධිපතිය. ඔහු හැර වෙනත් කිසිම දෙවියෙකුට අපි ආයාචනා නොකරන්නේමය. අප එසේ කරත්නම් එය අපි ඊ타ත්ම අනිසි කතාව කියවාහුමයයි. ඔවුන් කී විට අපි ඔවුන්ගේ සිත් සවිමත් කළෙමු. මේ අපේ ජනයා ඔහු හැර වෙනත් දෙවිවරුන් ගත්හ. ඔවුන් දෙවියන් වශයෙන් සනාත කිරීමට පැහැදිලි අනබලයක් නොගෙනෙන්නේ මන්ද? අල්ලාහ් ගැන බොරු ගොතන්නෙකුට වඩා අපරාධකරුවා වන්නේ කවුරුද? وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحْمَتِهِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحْمَتِهِ وَيُهَيِّئْ لَكُم مِّنْ أَمْرِكُم مِّرْفَقًا وترى الشمس إذا طلعت تزاور عن كهفهم ذات اليمين وإذا غربت تقرضهم ذات الشمال وإذا غربت تقرضهم ذات الشمال وهم في فجوة منه ذلك من آيات الله من يهد الله فهو المهتد ومن يضلل فلن تجد له وليا مرشدا නුඹලා ඔවුන්ගෙන්ද අල්ලා හැර ඔවුන් පුදන දෑ වෙතින්ද ඉවත් වූ නිසා දයාලු භාවයෙන් නුඹලාට පතුරවන්නේය. තවද නුඹලාගේ සෑම කටයුත්තක්ම නුඹලාට ලෙහෙසි පහසු කරන්නේය. ගල් ගුහාවෙහි සිටි ඔවුන් දෙස නුඹ බැලුවේහිනම් හිරු උදා වූ විට එය ඔවුන්ගේ ගල් ගුහාවෙන් බැහැරව දකුණු දෙසට නැඹුරු වීමත් එය අවරට යන විට එය ඔවුන් මගහැර ගල් ගුහාව තුල වමට නැඹුරු වන බවත් නුඹ දකිනු ඇත. ඔව්හු එහි විශාල ඉඩකඩ ඇති තැනක වැතිර සිටියහ. මෙය අල්ලාහගේ සංඥාවලින් එකකි. අල්ලාහ් යමෙකුට නිවැරදි මඟ පෙන්වන්නේ නම් ඔහු යයි යහමඟ ලබන්නා. ඔහු යමෙකු නොමග යවන්නේ නම් ඔහුට මඟ පෙන්වන කිසිම උදව්කරුවෙකු නුඹ නොදකින්නේහිය. وتحسبهم أيقاظا وهم رقود ونقلبهم ذات اليمين وذات الشمال وكلبهم وكلبهم باسط ذراعيه بالوصيد لو اطلعت عليهم لوليت منهم فرارا ولملئت منهم رعبا وكذلك بعثناهم ليتساءلوا بينهم قال قائل منهم كم لبثتم قالوا لبثنا يوما أو بعض يوم قالوا ربكم أعلم بما لبثتم فبعثوا أحدكم بورقكم هذه إلى المدينة فلينظر فلينظر أيها أزكى طعاما فليأتكم فليأتكم فليأتكم برزق منه وليتلطف ولا يشعرن بكم أحدا إنهم إن يظهروا عليكم يرجموكم أو يعيدوكم في ملتهم ولن تفلحوا ولن تفلحوا إذا أبداً නුඹ ඔවුන් දුටුවේහිනම් ඔවුන් අවදියෙන් සිටින්නේ යයි නුඹ සිතනු ඇත. නමුත් සැබවින්ම ඔවුන් නින්දෙහිය. තවද අපි ඔවුන් දකුණටත් වමටත් පෙරළුවෙමු. ඔවුන්ගේ සුනකයාද ඔහුගේ පෙර පාද දෙක විදහාගෙන එලිපත මත ඌයේය. නුඹ ඔවුන් දෙස බැලුවේහිනම් බියපත්ව වේගයෙන් ඔවුන්ගෙන් පලා යනු ඇත. තවද ඔවුන් නිසා නුඹ බීතියෙන් පිරියනු ඇත. එසේම ඔවුන් තම පුදුමාකාර අත්දැකීම් ගැන Taman අතර එකිනෙකාගෙන් විමසීම පිණිස එම විශ්මයජනක තත්වයෙන් ඔවුන් අපි නැවත අවදි කළෙමු. ඔවුන් අතුරින් කතා කළ කෙනෙක් නුඹලා කොපමණ කාලයක් මේ තත්වයෙන් සිටියාදැයි කීවේය. දවසක් හෝ දවසකින් කොටසක් අපි මේ තත්වයෙන් සිටියාවිය හැකිය. ඔව්හු ප්‍රකාශ කළහ. නුඹලා මේ තත්වයෙන් කොපමණ කලක් සිටියේදයි නුඹලාගේ පරමාධිපති ඊතා මැනවින් දනි. තවද නුඹලාගේ මෙම රිදී කාසි සමග නුඹලාගෙන් කෙනෙකු නගරයට යවනු. ඔහු කුමන ආහාර හොඳදැයි දැන නුඹලාට එයින් බොජුන්ගෙන ඒම පිණිස. තවද ඔහු ප්‍රවේශමින් හැසිරිය යුතුය. ඔහු නුඹලා ගැන කිසිවෙකුට නොහැඟවිය යුතුයයිද ඔව්හු පවසා සිටියහ. මක්නිසාදයක් ඔවුන් නුඹලා අභිබවා යාමට සමත් වුණා නම් ඔවුන් නුඹලාට ගල් ගසා මරන්නට පුළුවන්. එසේ නැත්නම් ඔවුන්ගේ ඇදහිල්ල එනම් ආගමට නුඹලා නැවත හරවන්නට පුළුවන්. එසේ වීනම් නුඹලා කිසිම දාක ජය නොලබන්නෝමය. وكذلك أعثرنا عليهم ليعلموا أن وعد الله حق وأن الساعة لا ريب فيها إذ يتنازعون بينهم أمرهم فقالوا بنوا عليهم بنيانا ربهم أعلم بهم قال الذين غلبوا على أمرهم لنتخذن عليهم مسجدا سيقولون ثلاثة رابعهم كلبهم ويقولون خمسة سادسهم كلبهم رجما بالغيب ويقولون سبعة وثامنهم كلبهم قل ربي أعلم بعدتهم ما يعلمهم إلا قليل فلا تمار فيهم إلا مراء ظاهرا ولا تستفت فيهم منهم أحدا අල්ලාහගේ පොරොන්දුව සත්‍ය බවත් සැබවින්ම අස්සාඅත් එනම් අවසාන මොහොත එළඹීම ගැන සැකයක් නැති බවත් ඔවුන් දැනගත යුතු වන පරිදි මෙලෙස අපි ඔවුන්ගේ සිද්ධිය අනාවරණය කළෙමු. ඔවුන්ගේ සිද්ධිය ගැන ඔවුන් ඔවුන් අතර තර්ක කළහ. අපි ඔවුන් වටා පවුරක් බඳිමුයිද? ඔවුන් ගැන හොඳ හැටි දන්නේ ඔවුන්ගේ පරමාධිපති පමණයයිද? ඔවුන්ගින් සමහරු කීහ. තවද අපි ඔවුන් වෙනුවෙන් නැමදුම් ස්ථානයක් ගොඩනගමුයි. ඔවුන්ගේ සිද්ධියේහි ජයගත් අය කීහ. ඔවුන් තිදෙනෙක් සිටියහ. ඔවුන්ගෙන් සිව්වැන්නා ඔවුන්ගේ සුනකයායයි සමහරුන් කියනු ඇත. ඔවුන් පස් දිනක් සිටියහ. ඒ අතර ඔවුන්ගෙන් හයවැන්නා ඔවුන්ගේ සුනකයායයි තවත් සමහරු කියනු ඇත. මෙසේ ඔව්හු හුදු නොගැලපෙන අනුමානයන් කීහ. ඔවුන් සද්දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් අටවැන්නා ඔවුන්ගේ සුනකයායයි තවත් සමහරෙක් පැවසූහ. ඔවුන්ගේ ගණන ගැන ඊටා මැනවින් දන්නේ මාගේ පරමාධිපතිය. ටික දෙනෙකු මිස ඔවුන් ගැන නොදනියයි නබි මුහම්මද් පවසව. ඒ නිසා සුළුවෙන් මිස ඔවුන් ගැන තර්ක නොකරනු. එසේම ඔවුන් ගැන ඔවුන් කිසිවෙකුගෙන් නොවිමසනු. ولا تقولن لشيء إني فاعل ذلك غدا إلا أن يشاء الله واذكر ربك إذا نسيت وقل عسى أن يهديني ربي لأقرب من هذا رشدا ولبثوا في كهفهم ثلاثمائة سنين وازدادوا تسعا قل الله أعلم بما لبثوا له غيب السماوات والأرض أبصر به وأسمع ما لهم من دونه من ولي ولا يشرك في حكمه أحدا واتل ما أوحي إليك من كتاب ربك لا مبدل لكلماته ولن تجد من دونه ملتحدا කිසිම දෙයක් ගැන සැබවින්ම මම එය හෙට කරමි නොකියනු. අල්ලාහගේ අබිමතයෙන් තොරව මෙසේ කීමට නුඹට අමතක වුවහොත් නුඹගේ පරමාධිපති සිහිපත් කරනු. තවද මේ ධාර්මිකත්වයෙන් මීට වඩා සමීප දෑකට මාගේ පරමාධිපති මට මඟ පෙන්වනු ඇතැයි බලාපොරොත්තු වෙමි නබි මුහම්මද් කියනු. ඔව්හු තම ගල් ගුහාවෙහි අවුරුදු 300ක් සිටියෝයයි සමහරෙක් පවසති. තවත් සමහරෙක් ඊට අවුරුදු 9ක් එකතු කරති. ඔවුන් එහි නැවතී සිටි කාල සීමාව අල්ලා පමණක් මැනවින් දනියයි නබි මුහම්මද් කියනු. අහස්වල සහ මහ පොළොවේහි গুপ্ত දෑ ගැන දැනීම ඔහුටය. ඔහු කතරම්නම් විශිෂ්ට දකින්නෙක්ද? කෙතරම්නම් අසන්නෙක්ද? ඔවුන්ට ඔවුන් හැර කිසිම ආරක්ෂකයෙකු නැත. තවද Tamanගේ බලාධිපත්‍යය සම්බන්ධයෙන් ඔහු කිසිම කෙනෙකු හවුල් කර නොගනී. නබි මුහම්මද් නුඹගේ පරමාධිපතිගේ ධර්ම ග්‍රන්ථයෙන් නුඹට හෙළිදරව් කරන ලද දෑ හදාරවනු. ඔහුගේ වචන වෙනස් කළ හැකි කිසිවෙකු නැත. තවද නුඹට ඔහු හැර පිළිසරණක් නුඹ නොදකින්නේය. واصبر نفسك مع الذين يدعون ربهم بالغداة والعشي يريدون وجهه ولا تعد عيناك عنهم تريد زينة الحياة الدنيا ولا تطع من أغفلنا قلبه عن ذكرنا واتبع هواه وكان أمره فرطا තවද ඔහුගේ ප්‍රසාදය උදෙසා උදේ සවස ඔවුන්ගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කරන අය සමග සිටිමින් නුඹ ඉවසිලිවන්ත වනු. තවද මෙලොව ජීවිතයේ අලංකාරයට කැමති වී ඔවුන් කෙරෙන් නුඹගේ net ඉවත් නොකරනු. තවද අප සිහි කිරීමෙන් ඔහුගේ සිත අප නොසලකිලිමත් කළා වූද ඔහුගේ තෘෂ්ණාව අනුගමනය කළා වූද ඔහුගේ කාර්යයන්හි අන්තයට ගියා වූද අය අනුගමනය නොකරනු. وقل الحق من ربكم فمن شاء فليؤمن ومن شاء فليكفر إنا إنا وأعتدنا للظالمين نارا أحاط بهم سرادقها وإن يستغيثوا يغاثوا بماء كالمهل يشوي الوجوه بئس الشراب وساءت مرتفقا إن إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا أُولَئِكَ لَهُمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِنْ تَحْتِهِمُ الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِنْ ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا ويلبسون ثيابا خضرا من سندس وإستبرق وإستبرق متكئين فيها على الأرائك نعم الثواب وحسنت مرتفقا මෙම සත්‍යය නුඹලාගේ පරමාධිපති ගෙන්ය. අබිමත වූ අය විශ්වාස කරත්වා අභිමත වූ අය ප්‍රතික්ෂේප කරත්වා යැයි නබි මුහම්මද් කියනු. මෙය ප්‍රතික්ෂේප කරන අපරාධකාරයින් සඳහා සැබවින්ම අපි निराගින්නක් පිළියෙල කලෙමු. එහි ගිනිදැල් ඔවුන් වට කරගන්නවා ඇත. ඔවුන් තද පිපාසයෙන් අස්වැසිල්ලක් සොයන්නේ නම් ඔවුන්ගේ මුහුණු දවාලන ලෝදිය වැනි ජලයක් ඔවුන්ට දෙනු ලැබේ. නරකය එම පානය. තවද නරකය ඔවුන්ගේ නවාතන විශ්වාස කර දැහැමි කටයුතු කරන අය වෙත්නම් එවැනි යහපත් ක්‍රියා කළ අයගේ තිලින සැබවින්ම අපි නිෂ්පල නොකරන්නෙමු. යටින් දිය දහරා ගලා බස්නා ජන්නාත් අදන් හෙවත් ස්වර්ගයන් ඔවුන්ට තිබේ. එෙහිදී ඔවුන්ට රන් වලින් වූ වලලු පළඳවනු ලැබේ. තවද ඔව්හු කොළ පැහැති සලු පිලි සහ ගෙත්තම් කළ ඇඟලුම් පැළඳ රාජාසනයන් මත හාන්සි වී සිටිති. ඒ ඊටමත් යහපත් ආනිශංසයකි. තවද ඊට හොඳ නවාතැනකි. واضرب لهم مثلا رجلين جعلنا لأحدهما جنتين من أعناب وحففناهما وحففناهما بنخل وجعلنا بينهما زرعا كلتا جنتين آتت أكلها ولم تظلم منه شيئا وفجرنا خلالهما نهرا وكان له ثمر فقال لصاحبه وهو يحاوره أنا أكثر منك مالا وأعز نفرا ودخل جنته وهو ظالم لنفسه قال ما أظن أن تبيد هذه أبدا وما أظن الساعة قائمة ولئن رددت إلى ربي ولئن رددت إلى ربي لأجدن خيرا منها منقلبا نبي محمد ඔවුන්ට මිනිසුන් දෙදෙනෙකුගේ උපමාව පවසව. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුට මිදි උයන් දෙකක් ලබා දුනිමු. තවද ඒ දෙක රට ඉඳි ගස් වලින් වට කලෙමු. ඒ දෙක අතර ගොවි ඉඩමක්ද ඇති කලෙමු. එම උයන් දෙකම එහි ඵලදාව දුන්නේය. ඒන් කිසිවක් අඩු නොඌයේය. තවද ඒ දෙක අතරින් ගංගාවක් ගලා යාමට සැලස් වූෙමු. ඔහුට එනම් උයන් හිමියාට ඵලදාව සරුවිය. මේ සියල්ල ලැබූ ඔහු මා නුඹට වඩා ධනවත්ය. තවද ජන බලයෙන්ද නුඹට වඩා ශ්‍රේෂ්ඨයයිද ඔහු සමග කතාවෙහි යෙදී සිටින විට ඔහුගේ යහළුවාට කීවේය. තවද මෙලෙස ඔහු තමාටම අපරාධ කරගනිමින් ඔහුගේ උයනට ඇතුළු විය. මෙය කිසි කලෙක සිඳී යාවියයි මම නොසිතන්නේමි ඔහු කීවේය. තවද අස්සාත් එනම් අවසාන මොහොත එළඹේයයි මම නොසිතන්නේමි. කෙසේ නමුත් මම මාගේ පරමාධිපති වෙත ආපසු පමුණුවනු ලබන්නේ නම් මීට වඩා උසස් තැනක් මට ලැබේවියයිද ඔහු කීවේය. قال له صاحبه وهو يحاوره أكفرت بالذي خلقك من تراب خلقك من تراب ثم من نطفة ثم سواك رجلاً لكن هو الله ربي ولا أشرك بربي أحدا පස් වලිනුත් ඉන්පසු ශුක්‍රාණු බිඳුවෙනුත් නුඹ මවා නුඹ ਸਰව සම්පූර්ණ මිනිසෙකු බවට පත් කළ අය නුඹ ප්‍රතික්ෂේප කරන්නේ දැයි ඔහුගේ යහළුවා ඔහු සමග කතාවේදී ඔහුට පැවසුවේය එනමුත් මා සම්බන්ධයෙන් නම් මාගේ පරමාධිපති අල්ලාහ්වේ මම ඔහුට කිසිවෙකු ආදේශ නොකරමි. ولولا إذ دخلت جنتك قلت ما شاء الله لا قوة إلا بالله إن ترني أنا أقل منك مالا وولدا فعسى ربي أن يؤتيني خيرا من جنتك ويرسل عليها ويرسل عليها حسبانا من السماء فتصبح صعيدا زلقا أو يصبح ماؤها غورا فلن تستطيع له طلبا එසේම නුඹ නුඹේ උයනට ඇතුළු වන විට අල්ලාහ් අබිමත වූ දෑ පමණක් සිදුවේයි. අල්ලාහ්ගෙන් හැර ශක්තියක් නැතයි නුඹ කිව යුතුව තිබුණා නොවේද? නුඹට වඩා අඩුවෙන් මට ධනය සහ දරුවන් සිටින බව නුඹට පෙනී ගියානම් නුඹගේ උයනට වඩා හොඳ දෙයක් මාගේ පරමාධිපති මට පිරිනමන්නටද එයට අහසින් විපතක් එවන්නටද පුළුවනි. එවිට එය નિසරු තැනි තලාවක් බවට පත් වෙන්නට පුළුවන්. නැතහොත් එම උයනේ ජලය මහ පොළොවට සිඳී යන්නට පුළුවන්. එවිට නුඹට කිසිසේත් එය සොයාගත නොහැකි වනු ඇතැයි ඔහුගේ යහළුවා කීවේය. وأحيط بثمره فأصبح يقلب كفيه على ما أنفق فيها وهي خاوية وهي خاوية على عروشها ويقول يا ليتني ويقول يا ليتني لم أشرك بربي أحدا ولم تكن له فئة ينصرونه من دون الله وما كان منتصرا هنالك الولاية لله الحق هو خير ثوابا وخير عقبا ඔහුගේ සියලුම පළදාව විනාශයෙන් වටලනු ලැබිය. එය එහි පන්දලම් මත පෙරලී තිබෙනු දැක ඒ සඳහා ඔහු වියදම් කළ දෑගෙන සිතමින් අහෝ මට වූ මහත් විපත මාගේ පරමාධිපති සමග කිසිවෙකු මම ආදේශ නොකලේ නම් යයි කියමින් ඔහුගේ අත් අඹරවන්නට පටන් ගත්තේය. ඔහුට උපකාර කිරීමට අල්ලාහ හැර පිරිසක් නොවිය. ඔහුටද ආරක්ෂා කරගන්නට නොහැකි විය. එවිටය බලය රැඳී ඇත්තේ සත්‍ය වූ අල්ලාහ වෙතය. තිලින පිරිනැමීමට ඊටමත් සුදුසාද අවසානයේ මෙහෙයවීමට ඊටමත් සුදුසාද ඔහු යයි ඔහු වටහා ගත්තේය. وَاضْرِبْ لَهُم مَثَلَ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ فاختلط به نبات الأرض فأصبح هشيما تذروه الرياح وكان الله على كل شيء مقتدرا المال والبنون زينة الحياة الدنيا والباقيات الصالحات خير عند ربك ثوابا وخير أملا ويوم نسير الجبال وترى الأرض بارزة وحشرناهم وحشرناهم فلم نغادر منهم أحدا نبي محمد මෙලොව ජීවිතයේ උපමාව ඔවුන්ට පෙන්වනු. අප එය අහසින් පහල කරන දියවැණිය. එවිට පොළොවේහි ගස්වැල්ද එය උලාගත්තේය. පසුව එය එනම් ගස්වැල් සුළඟින් ගසාගෙන යන වියලි ඉපනැලි බවට පත්විය. අල්ලා සියලු දෑ කෙරෙහි බල සම්පන්නය. වස්තුවද දරුවන්ද මෙලොව ජීවිතයේ අලංකාරයන්ය. සදාකල් පවතින යහකම් නුඹගේ පරමාධිපතිගේ සන්නිධානයේහි ඵල විපාකයෙන් ඊටා හොඳය. තවද බලාපොරොත්තු වෙන්ද ඊටා හොඳය. අප කඳු ගමන් කිරීමට සලස්වන දිනේ මහ පොළව මුළුමනින්ම පාළු එලි මහනක් ලෙස නුඹ දකින්න ඇත. තවද අපි ඔවුන් සියලු දෙනා එක් රැස් කරන්නෙමු. එවිට ඔවුන්ගෙන් කිසිම කෙනෙකු අපි අත් නොහරින්නෙමු. وعرضوا على ربك صفا لقد جئتمونا كما خلقناكم أول مرة بل زعمتم أن لن نجعل لكم موعدا ووضع الكتاب فترى المجرمين مشفقين مما فيه ويقولون يا ويلتنا ويقولون يا ويلتنا ما لهذا الكتاب لا يغادر صغيرة ولا كبيرة لا يغادر صغيرة ولا كبيرة إلا أحصاها ووجدوا ما عملوا حاضرا ولا يظلم ربك أحدا තවද ඔව්හු නුඹගේ පරමාධිපති ඉදිරියෙහි පෙළගස්වනු ලැබෙති. එවිට මුල් වරට අප නුඹලා මැවූසේම නුඹලා අප වෙතට සැබවින්ම පැමිණ සිටිති. නමුත් අප නුඹලාට ප්‍රතිඥත වේලාවක් නියම කළේ නැතයි නුඹලා සිටුවේ යයි ඔවුන්ට කියනු ලැබේ. අනතුරුව ක්‍රියා වාර්තා පොත ඔවුන් ඉදිරියෙහි තබනු ලැබේ. එවිට අපරාධකාරයින් එහි සටහන් වී ඇති දෑ ගැන බීතියට පත්වන බව නුඹ දකින්නේය. අහෝ අපේ විනාශය! මෙය මොන විදිහේ පොතක්ද? ලොකු කුඩා සෑම ක්‍රියාවක්ම අතහැර නැත. එය සටහන් කරනු මිස යයි ඔවුහු කියති. තවද ඔවුන් කළ සියල්ල ප්‍රත්‍යක්ෂ ලෙස ඔවුහු දකින්නේය. නුඹගේ පරමාධිපති කිසිවෙකුට අපරාධ නොකරන්නේය. وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاءَ مِن دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ بئس للظالمين بدلا ما أشهدتهم خلق السماوات والأرض ولا خلق أنفسهم وما كنت متخذ المضلين عضدا ويوم يقول نادوا شركائي الذين زعمتم فدعوهم فلم يستجيبوا لهم ۖ فلم يستجيبوا لهم وجعلنا بينهم موبقا ورأى المجرمون النار فظنوا أنهم مواقعوها ولم يجدوا ولم يجدوا عنها مصرفا මෙයද සිහිපත් කරව ආදම්ට සුජූද් කරන්නයි මලක් වරුන්ට අපි කීවෙමු එවිට ඔවුහු සුජූද් කළහ. නමුත් ඉබ්ලිස් හැර ඔහු ජින්නුන්ගෙන් කෙනෙක් විය. එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිගේ අනට අකීකරු විය. නුඹලා මා හැර නුඹලාට සතුරුව සිටින ඔහු සහ ඔහුගේ පරපුර නුඹලාගේ ආරක්ෂකයන් බවට පත් කර ගන්නෙහිද? අපරාධකාරයින්ගේ හිලව්ව නපුරුය. අහස් සහ මහ පොළව මැවීමෙහිද ඔවුන් මැවීමෙහිද මම ඔවුන් සාක්ෂි නොකළෙමි. තවද සෙස්සන් නොමග යවන අය උදව්කරුවන් ලෙස මම නොගනිමි. මාගේ කොටස්කරුවන් යයි නොබලා සැලකූ අය කැඳවනුයි එම කියාමත් දිනේ ඔහු කියයි. එවිට ඔව්හු ඔවුන් කැඳවති. නමුත් ඔව්හු ඔවුන්ට පිළිතුරු නොදෙති. ඔවුන්ගේ උදව්වට නොඇති. තවද අපි ඔවුන් අතර විනාශයේ ආගාධයක් ඇති කරන්නෙමු. තවද එවිට අපරාධ කරවෝ निराගින්න දකිවි. සැබවින්ම ඔව්හු ඒ තුලට වැටෙනු ඇතැයි පෙර නිමිති දකිති. තවද ඒන් මිදීමක් ඔව්හු නොදකින්නෝය. وَلَقَدْ صَرَّفْنَا فِي هَذَا الْقُرْآنِ لِلنَّاسِ مِنْ كُلِّ مَثَلٍ وَكَانَ الْإِنْسَانُ أَكْثَرَ شَيْءٍ جَدَلًا وما منع الناس أن يؤمنوا إذ جاءهم الهدى ويستغفروا ربهم ويستغفروا ربهم إلا أن تأتيهم سنة الأولين أو يأتيهم العذاب قبلاً وما نرسل المرسلين إلا مبشرين ومنذرين ويجادل الذين كفروا بالباطل ليدحضوا به الحق واتخذوا آياتي واتخذوا آياتي وما أنذروا هزواً අපි මෙම කුර්ආන්හි එනම් දහම් පණවිඩය සියලු උපමාවන්ගෙන් ජනයාට සවිස්තර කළෙමු. එහෙත් මිනිසා ස්වභාවයෙන් වැඩි වශයෙන් විවාදශීලීය. ඔවුන් වෙත යහමඟ පැමිණි විට ඔවුන් එය විශ්වාස කිරීමෙන්ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් සමාව ඉල්ලීමෙන්ද පැරැන්නන්ට අල්ලාහ්ගෙන් වූ ඉරණම ඔවුන්ට පෙමිනීම හෝ දඩුවම ඔවුන් අභිමුඛ බලාපොරොත්තු වීමද මිස ජනයා නොවැළක් වූවෝය. සුභාරංචි පවසන්නන් හා අවවාද කරන්නන් වශයෙන් මිස අපි රසූල් වරුන් නොඑව්වෙමු. නමුත් ප්‍රතික්ෂේප කරන්නෝ එමගින් සත්‍ය පරාජය කිරීම පිණිස අසත්‍යයෙන් විවාද කරති. තවද ඔව්හු මගේ සංඥාවන්ද එයින් ඔවුන්ට අනතුරු අඟවන දෑද සරදමක් ලෙස ගනිති. ومن أظلم ممن ذكر بآيات ربه فأعرض عنها ونسي ما قدمت يداه إنا جعلنا على قلوبهم أكنة أن يفقهوه وفي آذانهم وقرا وَإِن تَدْعُهُمْ إِلَى الْهُدَىٰ فَلَن يَهْتَدُوا إِذًا أَبَدًا وَرَبُّكَ الْغَفُورُ ذُو الرَّحْمَةِ لَوْ يُؤَاخِذُهُم بِمَا كَسَبُوا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ بل لهم موعد لن يجدوا من دونه موئلا وتلك القرى أهلكناهم لما ظلموا لما ظلموا وجعلنا لمهلكهم موعدا තම පරමාධිපතිගේ ආයාත් හදාරවනු ලැබ එය නොසලකා හැර තවද තම අත්වලින් කරන ලද පව්කම් අමතක කළායට වඩා අපරාධ කරු කවරහුද? තවද ඔවුන් එය අවබෝධ නොකර ගන්නා ලෙස සැබවින්ම අපි ඔවුන්ගේ සිත්හි වහන්තරාද කන්හි බිහිරි බවද ඇති කලෙමු. නුඹ ඔවුන් යහමගට ඇරයුම් කළත් ඔවුහු කිසි කලෙක යහමග නොවන්නේය. නුඹගේ පරමාධිපති පරම ක්ෂමාශීලීය දයාලුවන්තය. ඔවුන් සපයාගත් දෙයි ඔහු ඔවුන් හසු කරන්නේ නම් සැබවින්ම ඔහු ඔවුන්ට දඩුවම් ඉක්මන් කරන්නේය. නමුත් එය ඉටු කිරීම සඳහා ඔවුන්ට ප්‍රතිඥිත කාලයක් ඇත. ඔව්හු එයින් කිසිම කලෙක මිදීමක් නොලබන්නේය. මෙම නගරයන් එනම් නගර වැසියන් ඔවුන් අපරාධ කළ කලෙහි අපි ඔවුන් විනාශ කළෙමු. තවද අපි ඔවුන්ගේ විනාශයට નિયમિત කාලයක් තීන්දුව කළෙමු. وَإِذْ قَالَ مُوسَى لِفَتَاهُ لَا أَبْرَحُ حَتَّى أَبْلُغَ مَجْمَعَ الْبَحْرَيْنِ أَوْ أَمْضِيَ حُقُبًا فَلَمَّا فلما بلغا مجمع بينهما نسيا حوتهما فاتخذ سبيله في البحر سربا فلما جاوزا قال لفتاه آتنا غداءنا لقد لقينا لقد لقينا من سفرنا هذا نصبا දෙමුහුද එක්වන තැනට පැමිණෙනතුරු හෝ මාගේ ගමනෙහි වසර ගණනාවක් ගත කරනතුරු හෝ මාගේ ගමන මම නොනවත්වන්නෙමි මූසා ඔහුගේ සේවකයාට කී බව සිහියට නගනු. ඔවුන් දෙදෙනා ඒ දෙක එක්වන ස්ථානයට පැමිණි විට ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක වූහ. තවද ඌ උමගක් දිගේ යන්නාසේ මුහුද වෙත උගේ මග පාදාගත්තේය. ඔවුන් දෙදෙනා එය පසු කරගේ විට සැබවින්ම අපි අපේ ගමනින් වෙහෙසටපත් වීමු. අපේ අලුයම් භෝජනය දෙනුයි. ඔහු මූසා ඔහුගේ සේවකයාට කීවේය. قال أرأيت إذ أوينا إلى الصخرة فإني نسيت الحوت وما أنسانيه إلا الشيطان أن أذكره واتخذ سبيله في البحر عجبا قال ذلك ما كنا نبغي فارتدا على آثارهما قصصا فوجدا عبدا من عبادنا آتيناه رحمة آتيناه رحمة من عندنا وعلمناه من لدنا علما ඔබ නොදුටු වෙයිද අප පර්වතයෙහි ආවරණයගත් කලෙහි සැබවින්ම මට මත්ස්‍යයා අමතක විය. තවද ඔබට ඒ ගැන මතක් කිරීම මට අමතක කළේ ෂයිතන් මිස නොවේ. ඌ පුදුමාකාර අන්දමින් මොහොතෙහි ඔහුගේ ගමන් මඟ ගත්තේයයි ඔහු එනම් සේවකයා මූසාට කිවේය. එවිට සැබවින්ම අප සොයමින් සිටිදී මෙයයි මූසා කිවේය. ඒ අනුව තම පාසටහන් පිරික්සමින් ඔවුන් දෙදෙනා ආපසු ගියහ. ඔහුට අපගෙන් ඌ දයාව අප පිරිනැමූ සහ අපගෙන් වූ ඥානය අප ඔහුට හැදෑරුවා වූ අපගේ ගැත්තන් අතුරින් ගැත්තෙකු එවිට ඔවුන් දෙදෙනාට මුණ ගැසින. قال له موسى هل أتبعك على أن تعلمني مما علمت رشدا قال إنك لن تستطيع معي صبرا وكيف تصبر على ما لم تحط به خبرا قال ستجدني إن شاء الله صابرا إن شاء الله صابرا ولا أعصي لك أمرا قال فإن اتبعتني فلا تسألني عن شيء حتى أحدث لك منه ذكرا නුඹට උගන්වනු ලැබූ යහදෙයින් මටද නුඹ උගන්වනු පිණිස මම නුඹ අනුගමනය කරන්නෙම් දැයි මූසා ඔහුට කීවේය. එවිට ඔහු සැබවින්ම මා සමග ඉවසීමට නුඹට ශක්තිය නැතයි මූසාට පවසා සිටියහ. තවද නුඹ වටහා නොගත් දෑගෙන නුඹ කෙසේනම් ඉවසන්නේහිදයිද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. අල්ලාහ් අබිමත වූයේ නම් ඉවසිලිවන්තයෙකු ලෙසද කිසිම කරුණකදී නුඹට අකීකරු නොවන්නෙකු ලෙසද නුඹ මා දකින්නේහියයි නැවත ඔහු මූසා කීවේය. මූසා නුඹ මා අනුගමනය කරන්නෙහි නම් ඒ ගැන නුඹට මා කියනතුරු කිසිම දෙයක් ගැන නුඹ මගෙන් ප්‍රශ්න නොකරනුයි. ඔහු එනම් එම ගැත්තා කීවේය. فانطلقا حتى إذا ركبا في السفينة خرقها قال أخرقتها لتغرق أهلها لقد جئت شيئا إمرا قال ألم أقل إنك لن تستطيع معي صبرا قال لا تؤاخذني بما نسيت ولا ترهقني من أمري عسرا فانطلقا حتى حتى إذا لقيا غلاما فقتله قال أقتلت نفسا زكية بغير نفس لقد جئت شيئا نكرا ඉන් පසුව ඔවුන් දෙදෙනා ගමනේහි යෙදුනාහ. ඔවුන් දෙදෙනා නැවකට ගොඩ වූ විට ඔහු එය සිඳුරු කළේය. එහි සිටි අය ගිල්වීමටද නුඹ එය සිඳුරු කළේ. සැබවින්ම බිහිසුණු දෙයක් නුඹ කළේ යයි මූසා ඔහුට පවසා සිටියේය. සැබවින්ම නුඹට මා සමග ඉවසීමට නොහැකියයි මා කීවා නොවේදයි. ඔහු එම ගැත්තා මූසාට මාගේ අමතක වීම ගැන නුඹ මට දොස් නොපවරනු. තවද මාගේ කාර්යයේහි මට අසීරු නොකරනුයි ඔහු මූසා කීවේය. පසුව ඔවුන් දෙදෙනා ගමන් කළහ. ඔවුන් දෙදෙනාට දරුවෙකු මුණ ගැසුණු විට හෙතෙම ඔහු මරා දැමුවේය. කිසිවෙකු නොමැරූ අහිංසක පුද්ගලයෙකු නුඹ මරා දැමුවාදැයි සැබවින්ම මෙවැනි දරුණු දෙයක් නුඹ කළේ යයිද මූසා නැවත ඔහුට පවසා සිටියේය. قال ألم أقل لك إنك لن تستطيع معي صبرا قال إن سألتك عن شيء بعدها فلا تصاحبني قد بلغت من لدني عذرا فانطلقا حتى إذا فأتيا أَهْلَ قَرْيَةٍ اسْتَطْعَمَا أَهْلَهَا حَتَّى إِذَا أَتَيَا أَهْلَ قَرْيَةٍ اسْتَطْعَمَا أَهْلَهَا فَأَبَوْا فأبوا أن يضيفوهما فوجدا فيها جدارا يريد أن ينقض فأقامه قال لو شئت لاتخذت عليه أجرا නියත වශයෙන්ම නුඹට මා සමග ඉවසීමට නොහැකි බව මා නුඹට කීවා නොවේදයි එම ගැත්තා නැවත මූසාට ප්‍රකාශ කළ සිටියේය මින් පසුව මා නුඹෙන් කිසිවක් ඇසුවොත් නුඹ මා සමග සම්බන්ධකම් නොපවත්වව්. සැබවින්ම මගෙන් සමාවට කරුණා නුඹට ඉදිරිපත් වී යයි. ඔහු මූසා කීවේය. පසුව ඔවුන් දෙදෙනා ගමනෙහි යෙදුනාහ. ඔවුන් දෙදෙනා එක් නගරයක ජනතාවක් වෙත පැමිණි කලෙහි එම ජනතාවගෙන් කෑමට දෙයක් ඔවුන් දෙදෙනා ඉල්ලූහ. එවිට ඔව්හු ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමට ප්‍රතික්ෂේප කළහ. එවිට එහි කඩා වැටෙන්නට ආසන්න බිත්තියක් ඔවුන් දෙදෙනා දුටුහ. ඔහු ඒ කිලින් කලේය. එවිට මූසා නුඹ සිතුවානම් ඒට කුලියක් ලබාගත හැකිව තිබුණායයි එම ගැත්තාට පවසා සිටියේය. قال هذا فراق بيني وبينك سأنبئك بتأويل ما لم تستطع عليه صبرا أما السفينة فكانت لمساكين يعملون في البحر فأردت أن أعيبها فأردت أن أعيبها وكان وراءهم ملك وكان وراءهم ملك يأخذ كل سفينة غصبا وأما الغلام فكان أبواه مؤمنين فخشينا أن يرهقهما أن يرهقهما طغيانا وكفرا فأردنا أن يبدلهما ربهما خيرا منه زكاة وأقرب رحما පසුවේම ගැත්තා මෙය මාත් නුඹත් වෙන් විය යුතු අවස්ථාවයි නුඹට ඉවසිය නොහැකි වූ දෑහි විස්තර මම නුඹට පවසන්නමියයි. ඔහු එනම් එම ගැත්තා පවසා සිටියේය. නැව ගැන සලකන විට එය මුහුදේ වෙහෙස මහන්සි වී වැඩ කරන දුප්පතුන්ට අයත් නැවක් විය. එය තව දුර යන විට paludu නැති සියලු නැව් බලහත්කාරයෙන් පවරා ගන්නා රජෙකු ඔවුන් පෙරටුව සිටින නිසා මම එය paludu කරන්නට සිටුවෙමි. තවද දරුවා ගැන සලකන විට ඔහුගේ දෙමාපියන් විශ්වාසවන්තයින්ය. ඔහු සීමාව ඉක්මවීමෙන්ද කුෆර් නම් ප්‍රතික්ෂේප භාවයෙන්ද ඒ දෙදෙනා අසීරු තත්වයට පත් කරાવીයයි අපි බියවීමු. එහෙයින් ඔවුන් දෙදෙනාගේ පරමාධිපති හැසිරීමෙන් ඔහුට වඩා යහපත් ඌද වඩාත් ආදරවන්ත ඌද කෙනෙකු ඔහු වෙනුවට ඔවුන් දෙදෙනාට ලබා දෙනු ඇතැයි අපි අදහස් කළෙමු. وَأَمَّا أما الجدار فكان لغلامين يتيمين في المدينة وكان تحته كنز لهما وكان تحته كنز لهما وكان أبوهما صالحاً فأراد ربك أن يبلغا أشدهما ويستخرجا كنزهما رحمة من ربك وما فعلته عن أمري ذلك تأويل ما لم تستع عليه صبرا එසේම බිත්තිය ගැන සලකන විට එය නගරයේ වෙසෙන අනාථ දරුවන් දෙදෙනෙකුට අයත් විය. ඒ යට ඔවුන් දෙදෙනා වෙනුවෙන් නිධානයක් විය. ඔවුන් දෙදෙනාගේ පියා දැහැමියෙක් විය. ඔවුන් දෙදෙනා වැඩි වියටපත්ව ඔවුන් දෙදෙනාට අයත් නිධානය ඔවුන් දෙදෙනා විසින් මතු කර ගන්නට නුඹගේ පරමාධිපතිගේ අභිමතය විය. මේ සියල්ල නුඹගේ පරමාධිපතිගේ දයාලුභාවය නිසාය. මේවා මාගේ කැමැත්ත අනුව මම නොකළෙමි. මේ නුඹට ඉවසා සිටිය නොහැකි වූ දෑහි විස්තරයයි ඔහු මූසාට කීවේය. وَيَسْأَلُونَكَ عَن ذِي الْقَرْنَيْنِ قُلْ سَأَتْلُو عَلَيْكُم مِّنْهُ ذِكْرًا إِنَّا مَكَّنَّا مَكَّنَّا لَهُ فِي الْأَرْضِ وَآتَيْنَاهُ مِن كُلِّ شَيْءٍ سَبَبًا فَأَتْبَعَ سَبَبًا حَتَّى إِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِندَهَا وَوَجَدَ عِندَهَا قَوْمًا قُلْنَا يَا ذَا الْقَرْنَيْنِ إِمَّا أَن تُعَذِّبَ وَإِمَّا أَن تَتَّخِذَ فِيهِمْ حُسْنًا තවද නබි මුහම්මද් ඔව්හු සුල්කර්නයින් ගැන නුඹෙන් විමසති. මම ඔහු ගැන නුඹලාට විස්තරයක් කරන්නෙමියයි පවසව. සැබවින්ම අපි ඔහුට භූමියේහි ආධිපත්‍ය දුනිමු. තවද අපි ඔහුට සියල්ල සඳහා විදි සහ මඟ පාදා දුනිමු. එනිසා ඔහු විදි සහ මඟ අනුගමනය කළේය. ඔහු හිරු බසින තැනට පැමිණි කලෙහි එය අඳුරු මුහුදු ජලයෙහි ගිලෙනු දුටුවේය. තවද එහි එක්තරා ජන සමූහයක් ඔහු දුටුවේය. "ඕ සුල්කර්නේ" ඔවුන්ට දඩුවම් කරව. නැතහොත් ඔවුන්ට කරුණාව පෙන්වව් යයි අපි කීවෙමු." قال أما من ظلم فسوف نعذبه ثم يرد إلى ربه فيعذبه فيعذبه عذابا نكرا وأما من آمن وعمل صالحا فله جزاء الحسنى وسنقول له من أمرنا يسرا ثم أتبع سببا حتى إذا بلغ مطلع الشمس وجدها تطلع على قوم لم نجعل لهم لم نجعل لهم من دونها سترا كذلك وقد أحطنا بما لديه خبرا අපරාධ කරන්නවුන් ගැන නම් අපි ඔවුන්ට දඩුවම් කරන්නෙමු. පසුව ඔහු ඔහුගේ පරමාධිපති වෙත ආපසු ගෙන යනු ලබන්නේය. එවිට ඔහු බිහිසුණු ලෙසින් ඔහුට දඩුවම් කරනු ඇතැයි ඔහු එනම් සුල්කර්ණයෙන් කීවේය. තවද විශ්වාස කර දැහැමි කටයුතු කරන්නන්ට නම් ඔහුට යහපල විපාක ඇත. තවද අපගේ අන අනුව ඔහුගේ කාර්යය පහසු කරනු ලබන්නේ යයිද ඔහු කීවේය. ඉන්පසුව ඔහු විදි සහ මග අනුගමනය කළේය. ඔහු හිරු උදාවන සීමාවට පැමිණි කලෙහි අපි ඔවුන්ට එයින් ආවරණයක් නොකළ ජන සමාජයකට එය උදාවනු ඔහු දුටුවේය. ඔවුන්ගේ తත්වයේ එලෙසය. තවද ඔහු එනම් සුල්කර්ණයින් සතුව තිබූ සෑම දෙයක්ම අපි හොඳාකාරව දැන සිටින්. ثُمَّ أَتْبَعَ سَبَبًا حَتَّى حَتَّىٰ إِذَا بَلَغَ بَيْنَ السَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا وجد من دونهما قوما لا يكادون يفقهون قولا قالوا يا ذا القرنين إن يأجوج ومأجوج مفسدون في الأرض فهل نجعل لك خرجا فهل نجعل لك خرجا على أن تجعل بيننا وبينهم سدا قال ما مكني فيه ربي خير فأعينوني بقوة فأعينوني بقوة أجعل بينكم وبينهم ردما آتوني زبر الحديد حتى إذا ساوى بين الصدفين قال انفخوا حتى إذا جعله نارا قال آتوني قال آتوني أفرغ عليه قطرا فما استطاعوا أن يظهروه وما استطاعوا له نقبا قال هذا رحمة من ربي فإذا جاء وعد ربي جعله دكا وكان وعد ربي حقا ඉන්පසුව ඔහු වීදි සහ මග අනුගමනය කළේය. පසුව ඔහු කඳු දෙක අතරට පැමිණි කලෙහි කිසිම කතාවක් තේරුම් ගන්නට නොහැකි ජන සමාජයක් ඒ දෙක අතර ඔහු දුටුවේය. "ඕ සුල්කර්නයින්, සැබවින්ම යජූජ්ද මජූජ්ද භූමියේහි ආරවුල් ඇති කරති. එනිසා අප අතරත් ඔවුන් අතරත් ආරක්ෂක පවුරක් ඇති කිරීමට අප නුඹට ප්‍රදානයක් කළ යුතුයදයි ඔව්හු පවසා සිටියහ. මාගේ පරමාධිපති මට පවරා ඇති දේවල් නුඹලාගේ ප්‍රදානයට වඩා හොඳය. ඒ නිසා නුඹලා ශ්‍රම ශක්තියෙන් මට උදව් කරව. මම නුඹලා අතරත් ඔවුන් අතරත් බාධකයක් ඇති කරන්නෙමියයි. ඔහු සුල්කර්ණයෙන් එම ජනයාට පවසා සිටියහ. මා වෙත යකඩ කුට්ටි ගෙන එනුයි ඔහු කීවේය. ඔහු කඳු දෙක අතර පරතරය පිර වූ කලෙහි නුඹලා මයින්හා මගෙන් පිඹිනුයි කීවේය. ඔවුහු ඒ පිඹ ගිනියම් කළ කලෙහි ඒ මත වත් කරනු පිණිස මා වෙත උණු කළ තඹගෙන එනුයි සුල්කර්ණයින් පවසා සිටියේය. මෙය මොන විදියේ බාධකයක් වේද යත් එය උඩින් නගින්නට ඔවුන්ට එනම් යජූජ් මෞජූජ් වරුන්ට ශක්තියක් නොලැබුවහ. තවද එය සිඳුරු කරන්නටද ඔවුහු ශක්තිමත් නොවුහ. මෙය මාගේ පරමාධිපතිගේ දයාලුභාවයකි. මාගේ පරමාධිපතිගේ පොරොන්දුව ඉටු කරන අවස්ථාව පැමිණි විට ඔහු එය කැබලි බවට පත් කරાવી. මාගේ පරමාධිපතිගේ පොරොන්දුව සත්‍ය වේ යයි සුල්කර්ණේන් එම ජනයාට පවසා සිටියේය. وتركنا بعضهم يومئذ يموج في بعض ونفخ في الصور فجمعناهم جمعا وعرضنا جهنم يومئذ للكافرين عرضا الذين كانت أعينهم في غطاء عن ذكري وكانوا لا يستطيعون سمعا And on that day we shall let some of them surge against others, and the trumpet will be blown. Then we shall gather them together in one gathering. On that day we shall present hell to the disbelievers, plain to view those whose eyes were hoodwinked from my reminder and who could not bear to hear. أفحسب الذين كفروا أن يتخذوا عبادي من دوني أولياء إنا أعتدنا جهنم للكافرين نزلاً قل هل ننبئكم بالأخسرين أعمالا الذين ضل سعيهم في الحياة الدنيا وهم يحسبون أنهم يحسنون صنعا أولئك الذين كفروا بآيات ربهم ولقائه ولقائه فحبطت أعمالهم فلا نقيم لهم يوم القيامة وزنا ذلك جزاؤهم جهنم بما كفروا واتخذوا واتخذوا آياتي ورسلي هزواً මලවුන් කෙරෙන් නැගිටවන එදින ප්‍රතික්ෂේප කරන්නන් ඇතැමෙකුගෙන් ඇතැමෙකුට රළමින් නැගිටින්නට හරින්නෙමු. තවද සූර් හොරණෑව පිමිනු ලබන්නේය. එවිට අපි ඔවුන් සියල්ල එක් රැස් කරවන්නෙමු. තවද එදින සත්‍යය ප්‍රතික්ෂේප කළායට නිරය විදහා පාන්නෙමු. ඔවුන් කවරෙකුනම් මාගේ අනුශාසනය ගැන ඔවුන්ගේ ඇස් පටලයන් වැසී සිටියා වූද ශ්‍රවණය කරන්නට ශක්තිය නැතිව සිටියා වූද අය වෙති. මා හැර මාගේ ගැත්තන් Tamanගේ ආරක්ෂකයින් බවට පත් කරගත හැකියයි ප්‍රතික්ෂේප කරන්නන් සිටුවාද ප්‍රතික්ෂේප කරන්නන්ගේ ආගන්තුක සත්කාරයට නිරය අපි සැබවින්ම සූදානම් කර තිබුවෙමු. ක්‍රියාවන්ගෙන් අතිශයින් පරාජිත වූ කවුරුහුදැයි අපි නුඹලාට දන්වන්නෙමු දැයි නබි මුහම්මද් අසව. ඔව්හු කවරහු දැයි නම් ලෞකික ජීවිතයේදී Tamanගේ සෑම කටයුත්තක්ම නොමගට යොමු වී සිටින අය වෙති. ඒ Taman යහකම් කරන්නේයි ඔව්හු සිතූහ. තවද ඔව්හු Tamanගේ පරමාධිපතිගේ ආයාත් එනම් සංඥා හා වදන්ද ඔහු සම්මුඛ වීමද ප්‍රතික්ෂේප කළ අය වෙති. එම නිසා ඔවුන්ගේ සියලු ක්‍රියාවන් නිෂ්ඵල වන්නේය. තවද කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ අපි ඔවුන්ට කිසිම කිරුම් බරක් නියම නොකරන්නෙමු. එසේය ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාද තවද ඔවුන් මගේ ආයාත් එනම් සංඥා සහ වදන්ද මාගේ රසූල් වරුන්ද සමච්චලයට ලක් කළ නිසාද ඔවුන්ගේ පළ විපාකය නිරය වේ. إن الذين آمنوا وعملوا الصالحات كانت لهم جنات الفردوس نزلا خالدين فيها لا يبغون عنها حولا قل لو كان البحر مدادا لكلمات ربي لنفذ البحر قبل أن تنفذ كلمات ربي أن تنفد كلمات ربي ولو جئنا بمثله مددا قل إنما أنا بشر مثلكم يوحى إلي أنما إلهكم إله أنما إلهكم إله واحد فمن كان يرجو لقاء ربه فليعمل عملا صالحا فليعمل عملا صالحا ولا يشرك بعبادة ربه أحدا විශ්වාස කොට දැහැමි කටයුතු කළ අයට සැබවින්ම ඔවුන්ගේ ආගන්තුක සත්කාර ස්ථානය පිරිදවුස් නැමැති ජන්නාවන් එනම් ස්වර්ගයන් වේ. ඔව්හු එහි සදාකල් වෙසිතී. ඒ වයින් වෙනත් යම් තැනකට යෑමට ඔවුහු ආශා නොකරති. මාගේ පරමාධිපතිගේ වදනට සමුද්‍ර ජලයම තීන්ත බවට පත් වූද මාගේ පරමාධිපතිගේ වදන් සිඳීමට පෙර සමුද්‍රයම සිඳී යනු ඇත. එවැනි සමුද්‍රයක් අපි උදව්වට ගෙන ආවද යනුවෙන් නබි මුහම්මද් පවසව. මා නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවියා එකම දෙවියෙකු පමණක් බව මට හෙළිදරව් කරනු ලැබ ඇත. එම නිසා තම පරමාධිපති මුණ ගැසීමට බලාපොරොත්තු වන අය දැහැමි ක්‍රියාවන් කළ යුතුය. තවද තම පරමාධිපති නැමදීමේදී කිසිවෙකු ආදේශ නොකළ යුතුයයි නබි මුහම්මද් පවසවෝ.